එහෙම වෙන්නේ කොහොමද? අපිටත් දැනගන්න ඕනේ ඒ කාරණාව තමයි. අනුර පුතා දිහා බැලුවත් මේඝ පුතා දිහා බැලුවත් ලෝකෙම හොල්ලන්න පුළුවන්. ඒ අය සාමාන්‍ය තැනක රැඳෙන අය නෙමෙයි. බුද්ධහමට අනුව චිත්තං බික්කවේ ලහු පරිවත්තං. නිතරම වෙනස් වෙමින් යන්නේ. එයාගේ චුතියක් හා සම්බන්ධයි මේ උපපාත වීම. යූකේ වල ඉපදිච්ච පුතෙක් වගේ වරුදු හතරක පහ කළා මේ ඔහොම කතා කරයි කියලා. ඔහොම ඥානය, විශ්ව ඥානය, ග්‍රහලෝක පිළිබඳ ඥානය, උද්ගලයන් පිළිබඳ, අසහාය ජීවීන් පිළිබඳ, දිව්‍ය ලෝකවල වසන අය පිළිබඳව වුණත් චුත කරනකොට අර බරසාර විඥානයක් අරගෙන ඊළඟ භවයට යන්න පුළුවන් නම් සෙනුර පුතා වගේ වෙන්න පුළුවන්. මේක පුතා වගේ වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් නෙමෙයි. එහෙම වෙනවා. ආයුබෝවන් පෙරුවන් සරණයි සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හෙළදීප ටීවී නරඹන සුවහසක් ප්‍රේක්ෂක ඔබට විශේෂයෙන්ම අද අපේ තාමත්ම වැදගත් මාතෘකාවක් සම්බන්ධයෙන් කතා කරන්නට බලාපොරොත්තු වන්නේ මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සහ විවිධ නාලිකාවන් ඔස්සේ කතා කරන පුනරුත්පත්තිය පුනර්භවය පිළිබඳව පෙර ආත්මවල සංසිද්ධීන් ගලපා ගනිමින් පුංචි දරුවෝ දෙන්නෙක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා මේ දිනවල ඒ නිසා ඒ සම්බන්ධයෙන් කොහොමද බුදුදහමේ තියෙන ගැළපීම කොහොමද මේ වගේ දේවල් වෙන්න පුළුවන්ද ඒ වගේ තියෙන විද්‍යාත්මක පැත්ත සහ බුදුදහමෙන් සම්බන්ධ වෙන පැත්ත සම්බන්ධයෙන් තමයි අපි අද දවස් තුල කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊ타මත්ම ගෞරවයෙන් යුතුව අපේ සාකච්ඡාව සඳහා අද වැඩම කරන්නට යෙදුන ගෞරවයෙන් යුතුව මම උන්වහන්සේව පිළිගන්නවා. මාළබේ අරංගල කහන්තොට පාරේ ශ්‍රී සෛලාරාමාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යනාංශයේ කතිකාචාර්ය ආචාර්ය රාජකීය පඬිත සද්ධර්ම වාගීස්තර විචිත්‍ර ධර්ම කතික අවසරයි අපේ ගෞරවනීය අත්ඳුරේ සුමනසාර අපේ ස්වාමින් වහන්සේ බොහොම ගෞරවයෙන් යුතුව කෙළදීප ටීවී ආයතනය වෙනුවෙන් සහ මේ සාකච්ඡාව වෙනුවෙන් පිළිගන්නවා. ඊට අවසරයි අපේ හාමුදුරුවනේ මේ දිනවල ඉතාමත්ම කතාබහට ලක් වෙනවා පුංචි දරුවන් දෙපළක් පිළිබඳව සෙනුර සහ මේඝ කියලා පුතුණුවන් දෙපළක් පිළිබඳව ඔවුන් කතා කරන්නේ අභ්‍යවකාශය සම්බන්ධව ඒ වගේම විවිධ විශේෂයෙන්ම භාෂා කීපයක් ඔවුන් ඉතාමත්ම චතුර ලෙස කතා කරනවා අපේ හාමුදුරනේ ඔබ වහන්සේත් බොහෝ පරීක්ෂණ කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් මේ අයගේ මේ වගේ දේවල් බලපාන මේගොල්ලන්ගේ උප්පත්තියක බුදුදහමත් එක්ක කොහොමද අපේ ස්වාමීන් වහන්සේ ගැලපෙන්නේ සවන් දෙන සෑම දිනාටම සම්මා සම්බුදු සරණයි හෙළදීප ටීවී ආයතනයේ ධම්මසිරේ ස්වාමීන් වහන්සේ මේ අසන ප්‍රශ්නය තාම වටින කතා කළ යුතු කතා කරන්න ගොඩක් කරුණු තියෙන මාතෘකාවක් කියලා මට හිතෙනවා. ඇත්තට බොහෝ අය දැක්කා. බොහෝ අය කතා කරනවා. ඉදිරියටත් කතා කරාදී මේ කියපු ළමයි අමුතු ආකාරයේ මතුවීමක් තියෙනවා. අපි නම් වශයෙන් අපේ මතකයේ හැටියට සෙනුර කියලා පුතෙක් මතු වෙනවා. මේ නයිවල ගම්පහ පැත්තේ ඒ පැත්තේ. අනිත් පැත්තෙන් අපේම ලේ තියෙන අපේම සිංහල ජාතිය එහෙත් එහෙ උපදින ඕස්ට්‍රේලියාවේ මම හිතන්නේ මෙල්බන් වලට මම දන්නේ නැහැ. එහෙම පුතෙක් ගැන අවුරුදු 10ක් විතර ඇතිනේ. එහෙමයි. එයා කතා කරන දේ එයා සාකච්ඡා කරන දේවල් ඒ වගේම ඒ දැනුම ඒ විඥාණය ඒ චරණය සාමාන්‍ය කෙනෙකුට නම් මහ පුදුමයක් දනවන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. තෙනුර පුතාගේ පැත්ත බැලුවොත් එහෙම මේඝ පුතාට වඩා වයසින් අඩු විතරයි අවුරුදු 5ක විතර අවුරුදු 5ක ආසන්නයි. ඒ වුණාට කතා කරන්නේ සිංහල ජාතිකයෙක් හැටියට නෙමෙයි. එයාට වැඩිපුරම සිංහලෙන් ප්‍රශ්නයක් ඇහුවත් උත්තර එන්නේ ඉංග්‍රීසියෙන්. ඒ නිසා මේක මේ අසාමාන්‍ය තත්ත්වයක්. එහෙමයි. වෙලට එක සිංහලෙන් කතා කරන්න පුළුවන්. තවත් පිටක මම හිතන්නේ හින්දි භාෂාවත් කතා කරනවා. ඉංග්‍රීසිය තමයි හොඳටම කතා කරන්න පුළුවන්. අවුරුදු 4ක ළමයි සාමාන්‍යයෙන් ළමයින්ගේ ධම්මසිරි ස්වාමීන් වහන්සේ අවුරුදු 5 වෙනකන් ඕනෑම භාෂාවක් හුරු කරන්න පුරුදු කරන්න පුළුවන් කාල සීමාවක් නේ. මේ සෙනුර පුතා සාමාන්‍ය දරුවන් අතරත සුවිශේෂ කෙනෙක් හැටියට අපට පේනවා. කතා කරන අභ්‍යවකාශය ගැනනේ. ග්‍රහ ලෝක ගැන, භාවනාව ගැන. එයා කතා කරන භාවනාව සමහර වෙලාවට මේ බුද්ධිසම් වල බෞද්ධ දර්ශනයේ කතා කරන එකම නොවෙන්නත් පුළුවන්. එයා ඉන්න ඉරියව් එයා පවත්වන ඉරියව් සාමාන්‍ය භාවනාවකට වාඩි වෙන කෙනෙකුට වඩා වෙනස්. අහසට සම්බන්ධ පොළවට සම්බන්ධ නැති ස්වરૂප ලක්ෂණ ඒ කතාවත් එක්ක අපට පේනවා. බොහෝ අය යනවා. බොහෝ අය කතා කරනවා. පරීක්ෂණ කරනවා. නිරීක්ෂණ වලට එන්න තවමත් උත්සාහ කරමින් තියෙන නිසා හෙළදීප ටීවී ආයතනයෙන් මේ උත්සුක වන්නේත් හැමෝම දල්වන පහන් වලට තවත් පහන් සිරුවක් දල්වලා ආලෝකය වැඩි කරගන්න. ඇත්ත සොයා යන නිසා වටිනවා. දැන් එතකොට අපිට ඕස්ට්‍රේලියාව පැත්තේ අර මේඝ පුතා ගැන බලනකොට අවුරුදු 10ක වගේ කෙනෙක් අවුරුදු 50ක් 60ක් එහාට ගිහපු ආචාර්ය මහාචාර්ය ජේෂ්ඨ මහාචාර්යවරයෙකුටත් වඩා මහා දැනුමකින් මහා විභව ශක්තියකින් පරිපූර්ණ කෙනෙක් හැටියට පේනවා. අපි වචන 100ක් කතා කරනකොට එයා වචන ලක්ෂයක් ඒ වෙලාවෙන් කතා කරන්න පුළුවන් තරම් මහ වේගයක් තියෙනවානේ. එහෙම වෙන්නේ කොහොමද? අපිටත් දැනගන්න ඕනේ ඒ කාරණාව තමයි. අන්න ඒක තමයි. මේවා මෙහෙම වෙන්නේ කොහොමද? ඒ කියන කාරණේදී අපිට දාර්ශනිකව බලනකොට මෙතනට එක පැත්තකින් අපිට පිළිතුරක් සොයාගන්න උදව් වේවි. ධම්මසිරි ස්වාමීන් වහන්සේ අපේ මනසේ තියෙනවා මේ බෞද්ධ දර්ශනයට අනුවත් ಭಾರತೀಯ දර්ශනයට අනුවත් කාරණා තුන මැරෙන කෙනෙක් භවයෙන් භවයට අරන් යන කාරණා තුනක් තියෙනවා. කම්ම බීජ ක්ලේශ බීජ ස්මෘති බීජ කම්ම බීජ කියලා කියන්නේ කර්ම පින් සහ පව් අරගෙන අපි සංසාරේ කද බැඳගෙන යනවා අපි කදවල් දෙකක් අරගෙන යනවනේ කදවල් දෙක තමයි පින් කද සහ පව් කද. එතකොට පුද්ග මෙවැනි පුද්ගලයෝ පහළ වෙන්න දැන් සෙනරු පුතා දිහා බැලුවත් මේඝ පුතා දිහා බැලුවත් ඒ අය සාමාන්‍ය තැනක රැඳෙන අය නෙමෙයි. ලෝකෙම හොල්ලන්න පුළුවන්. ලෝකෙට ජවයක් එකතු කරන්න පුළුවන්. ලෝක බලයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඇත්තු කියලා අපිට නිකන් මේ පැයක් බැලුවත් ඒ පැත්ත එහෙම වෙනවා. එතකොට මේ කියන කර්ම බීජය. ඒක මහා බීජයක්. අපි ධම්මසිරි ස්වාමීන් වහන්සේ මේ මරුණට පුද්ගලයාගේ කය මරුණට හිත මැරෙන්නේ නැහැ. විඥානේ එහෙම මැරෙන්නේ නැහැ. හැබැයි ඒක ලහු පරිවත්තක්. බුද්ධහමට අනුව චිත්තං බික්කවේ ලහු පරිවත්තං නිතරම වෙනස් වෙමින් යන්නේ. ඒ නිසා අර මේ Hindu දර්ශනයේ කතා කරන ආත්මවාදයට හිත වැටෙන්නේ නැහැ. නමුත් එහෙම නොවැටුණත් වේගින් වෙනස් වෙන නිසා වෙනස් වෙමින් මේ භවයත් ඊළඟ භවයත් මෙහෙන් චුතිය අරහෙන් උපපාත එතකොට චුතිය උපපාත මේ දෙක අතර අපි දකින ඥානයට කියනවා චුතූප පාත ඥානය කියලා. එතකොට මේ දැන් සිරුර පුදා ගත්තත් එයාගේ චුතියක් හා සම්බන්ධයි මේ උපපාත වීම. මේ අල්ලා ගැනීම. සාමාන්‍ය ගෙදරක ඉපදිලා අපි දැක්කා සාමාන්‍ය රැකියාවක් කරන කාර්මික වැඩ කරන එවැනි තාත්තා කෙනෙක් ළඟ ඒ ඉපදිච්ච පුතාට එක පාරට මහා සුද්ධෙක් වගේ යුකේ වල ඉපදිච්ච පුතෙක් වගේ දරුවෙක් ගිය පාට කතා කරන්නේ කොහොමද? මා හිතන්නේ නැහැ එංගලන්තෙන් සොයලා ගත්තත් අවුරුදු 4ක 5ක ළමයි ඔහොම කතා කරයි කියලා. ඔහොම ඥානය, විශ්ව ඥානය, ග්‍රහලෝක පිළිබඳ ඥානය, උද්ගලයන් පිළිබඳ, අසහාය ජීවීන් පිළිබඳ නේද? ග්‍රහ ලෝකවල වසන සමහරට දිව්‍ය ලෝකවල වසන අය පිළිබඳව වුණත් ඒ පුතාට යම්කිසි ඥානයක් දැනුමක් තියෙන බව පේනවා කතා කරන කරුණු දිහා විමසිල්ල යොමු කරනකොට. මේකට බලපාන එක කාරණයක් තමයි අර දාර්ශනිකව ගත්තහම මේ කම්ම බීජ. පිං සහ පව් ඒවා බීජ. බීජ තිබුණොත් පළහට ගන්නවා. ඇති කල ඇත, නැති කල නැත. හොඳ බීජ තිබුණොත් හොඳ බලවත් ජීවිත එනවා. නරක බීජ තිබුණොත් පහත් ජීවිතවලට ඇද වැටෙනවා. ඒ පුතාට විතරක් නෙමෙයි, අපිට විතරක් නෙමෙයි, ලෝකේ වසන සියලුම සත්වයන්ට මේ කියන කාරණේ පොදු. ඒ නිසා අපේ ජීවිත බලවත් කරන්නට හෝ දුබල කරන්න බලපාන ප්‍රධානම සාධකයක් මේ කම්මබී කියන්නේ. කම්මබීජය ඒක මහා ගාමක බලවේගයක්. එතකොට මේ පුතාටත් මේක පුතාටත් මේ කර්ම බීජය අර තුතියත් එක්ක මේ උපපාත වීමට හෙවත් මේ භවයට පැමිණීමට බලපෑම කියලා කියන්නේ එකක් යන්න පුළුවන්. ඊළඟට ක්ලේශ බීජ ඔය අනිත් එක. ක්ලේශ බීජ කියන්නේ මනසේ අරගන්න රාග ද්වේෂ මෝහ ඒවා මහා කිලේශ එතනින් යටේ උපක්ලේශනේ මහා කිලේශ වේවා උපක්ලේශ වේවා අපි කඳු බැඳගෙන රොද්ද බැඳගෙන බර අරගෙන කරගහගෙන යනවා භවයේ භවයේ යන කෙනාට කියනවා භවිකය භවයේ යන්න යන්න අපිට නිතරම කෙලස් කන්දරා එනවා අපිට ශක්තියක් තිබුණත් වෙනවා ශක්තිය තියෙන කෙනා තව ශක්ති ලබා ගන්න ලෝභ කරනවානේ ඒකේ බැඳෙනවා ඒක නිමග්න වෙනවා එහෙම වුණාම කෙලස් කඳු පිට කඳු ඇති වෙනවා එතකොට ඒකට කියවා කර්ම බීජ ඉස්සෙල්ලා කිව්ව මේක ක්ලේශ බීජ ක්ලේශ බීජ ඊළඟට ඒක සාධකයක් ක්ලේශ බීජ මැරෙන්නේ නැහැ කය මරුකට ප්‍රම බීජ මැරෙන්නේ නැහැ කය මරුකට තුන්වෙනි එක වටිනාමදී ස්මුක්ති බීජ ස්මෘති කියලා කියන්නේ මතකයනේ මතකය. දැන් අපි බුදුදහමට අනුව ගත්තොත් ස්වාමීන් වහන්සේ බුදුහාඳුර එක අවස්ථාවක පෙන්නනම මහා වනයේකට හිමාල වනයේට වඩිනවා. උන්වහන්සේ හිමාල වනයේට වැඩලා මේ ස්වාමීන් වහන්සේලාට මතක් කරනවා මහණෙනි මේ වනාන්තරේ විශාල ගස් ප්‍රමාණයක් තියෙනවා නේද? ස්වාමීන් වහන්සේලා කියනවා ඔව් අපට හිතා ගන්න බැරි ප්‍රමාණයක් විශාල වෘක්ෂ ලතා තියෙනවා. බුදුහාඳුරෝ මතක් කරනව මේ කැලේ තියෙන ඔක්කොම ගස් අඟලේ කොටස් වලට වෙන් කරනවා. එතකොට කොයිතරම් විශාල ප්‍රමාණයක් වේද? මුළු හිමාල වනයේ ගස් කපන්න හොඳ නෑ. අපේ අයට ගස් කපන්න කියලා කිව්වොත් ඊට වඩා දෙයක් නෑ නේද? එහෙමයි. ඔව් කැලෑ ඇස්සේ පාරවල් සොය සොයානේ යන්නේ. පාරවල් ඕනෙත් නේ. ගස් කපන්න කියනවා නෙමෙයි මේක උපකල්පනය. මුළු හිමාල වනයේම ගස් කපලා අඟලේ කෑලි වලට වෙන්කොලොත් කොච්චරද විශාල ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේ යෝජනා කරනවා ස්වාමීන් වහන්සේලාට අර අඟලේ කොටස් වලට ගොඩ ගස්සපු මුළු කැලෑවීම සියලුම ගස්වල කොටස් එකක් ගන්න මේ මගේ පළවෙනි පදේ මෙන්න මගේ දෙවෙනි භවයේ කී කිය විශාල අරංගලේ කොටස් වල කොටස් භව වලට වෙන් කරන එක පුද්ගලෙක් බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි අර කැලෑවීම තීච්ච මුළු හිමාල වනයේම තීච්ච ගස්වල අඟලේ කොටස් ඉවර වෙනවා මිසක අපි ආපු භව ගණන ඉවර වෙන්නේ නැහැ. අර කොට කෑලි ගණන ඉවර වෙනවා. මේකෙන් පේන්නේ අනන්ත සංසාරේ. අනවරාග්‍ර සංසාරේ. ඉපදි ඉපදි, මෙරි මෙරි පරිවර්තනීව, විපරිණාමීව අපි මේ සංසාරේ ගමන් කරනවා. ඔය අපි කතා කරන සෙනුර පුතා වේවා. මේඝ පුතා වේවා. දැන් තම තානාපති කෙනෙක් නේ. නේද? වේවා යාගේ මේ එක භවයේ නෙමෙයි. හැබැයි පේනවා මේ කර්ම බීජ, මේ ක්ලේශ බීජ, මේ ස්මෘති බීජ තමයි අපි ඉන්නේ. ස්මෘති කියන්නේ මතක සටහන්. අපේ මනස මහා පුදුම මේ ඒක මේ විශ්වයේ තවම පහළ වෙලා නැහැ කිසිම පරිගණකයක්වත් මනසට මනුස්ස මනසට සමාන කරන්න කිසිම පරිගණකයක් තවම පහළ වෙලා නැහැ. මේ පරිගණකයක් හැදුවොත් ඕක චුට්ටක් අවුරුදු දෙක තුනක් මේ පාවිච්චි කරනකොට කැඩිලා මිදිලා ඒ හાર્ඩ් එක ගිහිපු ගමන් ඒ ROM RAM ගිහිපු ගමන් ඔක්කොම වෙනස් වෙන්න පුළුවන් නේ. මනුස්ස මනස එහෙම වෙන්නේ කය මෙරිලා ගියත් කය මෙරිලා ගියත් මේ මනස හරහා කර්ම බීජ අර ක්ලේශ බීජ ස්මෘති බීජ මතක සටහන් ඔස්සේ භවයෙන් භවයට හැදෙනවා. උපාදී සංසර්ගීය භවයෙන්ට පුළුවන් බොහෝ දුරට. ආසන්න භවෙන් ඊට කලින් භවයෙන්ට පුළුවන්. එයා බැලූ බැල්මටම පේනවා සාමාන්‍ය තැනකින් ආපු කෙනෙක් නන් නෙමෙයි. විවිධ විද්‍යා, විශේෂධාරා, භාවනා, ආකාශ විද්‍යා, පර්යේෂණ මේවත් එක්ක හිටපු කෙනෙක් කියලා කියන්න පුළුවන්. මේක පුතත් එහෙමයි. කපාලට එයා නුවර ෆිසික්ස් ත මොකද්ද මහා මහාචාර්ය මහාචාර්යවරු භාවිතා කරන මහා ග්‍රන්ථයක් කියවලා තියෙනවා. මාස 6න් ඒ කියන්නේ කය අත්හැරියාට අපි දියුණු කරගත්ත මනස ආය අපි මනුස්ස භවයකට ආවොත් අර අතහැරපු තැනින් තමයි ආයි පටන් ගන්නෙ ඒ නිසා මේ මානසික දියුණුව අපි නිවන් දකින්න යන්නේ එක දවසකින් නෙමෙයි එක භවයකින් නෙමෙයි ටිකෙන් ටික පියවරින් පියවර යන්නේ අපිට යන්න වෙන්නේ හරියට padi පෙලක් නගිනවා අනුපුබ්බේන මේ ධාවි තෝක තෝකං කණේ කණේ කම්මාරෝ රජ තස්සේව නිද්දමී මල මත්තනොම්. නිකන් දක්ෂ නුවණැති කෙනෙක් තමන්ගේ හිත හදන්නේ කොහොමද? හරියට රංකරුවෙක් වගේ. සංකරුවෙක් පියවරෙන් පියව රත් කරලා, පදං කරලා, උණු කරලා ලස්සනම ස්වර්ණාභරණයක් නිර්මාණය කරන්න වගේ නුවණැති කෙනා පුංචි මේ මල් පූජාවකනුත් හිත දියුණු කරනවා. නේ පොතක් කියවීමෙන් පුළුවන්. පොඩි භාවනාවකින් පුළුවන්. පඩිපෙලක් නගිනව පියවරෙන් පියවර දියුණු කරලා මැරෙනකොට අර උපත ලද තත්වයට වඩා සෑහෙන ගමනක් ගිහිල්ලා මැරෙනකොට වඩා උපදිනකොට දුප්පත්ව ඉපදුනාට කමක් නැහැ හැබැයි මැරෙනකොට පොහොසත්ව මැරෙන්න ඕන ඒ පොහොසත්ව මැරෙන්න කියලා කියන්නේ කවුන්ට් එක ලොකු කරගත් එක නෙමෙයි ඒ තමයි අර උපතේදී ආපු විඥාණය මරණයේදී චුත කරනකොට කය චුත කරනකොට අර බරසාර විඥානයක් අරගෙන ඊළඟ භවයට යන්න පුළුවන් නම් සෙනුර පුතා වගේ වෙන්න පුළුවන්. මේක පුතා වගේ වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් නෙමෙයි. එහෙම වෙනවා. එහෙම වෙන්න නම් ඇත්තට මේ කර්ම බීජ, ක්ලේශ බීජ, ස්මෘති බීජ හොඳ පැත්තට බර වෙලා හොඳ පැත්තට ආලෝකමත් වෙලා යන්නම ඕන. අන්න එහෙම ගිහිපු ගමනක ප්‍රතිඵල හැටියට සෙනුරත් මේඝත් අපි දකිනවා. එහෙම. අපේ හඳුන්නේ මේ සෙනුර සහ මේඝ කියන පුතුණුවන් දෙපළ මේ වර්තමානයේ මෑත කාලේනෝ මතුවෙන මේ වගේ තවත් චරිත ඕනෑතරම් ඇති සමාජය තුළ මතු නොවිච්චේ අපේ හාමුදුරනේ මේගොල්ලන්ගේ බලපාන විශ්ව ශක්තිය මේගොල්ලන් උපදින වෙලාවත් එක්ක විශ්වයේ මොනවාරි ශක්තියක් නිසාද මෙහෙම දේවල් වෙන්නේ ඒක හොඳ කාරණයක් මම හිතන්නේ මෙතනටම සම්බන්ධ කරලා කතා කරන්න. සෙනුර පුතා සහ මේඝ පුතා ඒ දෙන්න මුල් කරලා ඇත්තට කතා කළාට විශ්වයේ මෙවැනි කතාබහට ලක් වෙන සහ කතාබහට ලක් නොවුන අමුතු චරිත තියෙනවා. ඒතර බොහන්සි අහන කාරණය මේ අය උපදිනකොට ඒ මොහොත ඒ උපන් මොහොත උපන් අවස්ථාව උපන් දිනය විශ්වයේ පැවතුන විශේෂ විශ්ව ශක්තියක් එකතු වුණාද ඒකාත්මික වුණාද මෙවැනි මේ වගේ බලවත් දරුවෝ බිහි කරන්නේ. අහන ප්‍රශ්නේ හරයක් තියෙනවා. මොකද දැන් මම පරීක්ෂා කරලා නැහැ මම ඉදිරිය පරීක්ෂා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ සෙනුර පුතාගේ උත්පත්ති මොහොත අරගෙන බැලුවොත් මම පරීක්ෂා නොකොට දැනට කියන්නම් අනිවාර්යෙන්ම මහා බල ශක්ති ග්‍රහ ශක්ති පරිවර්තන යෝග එහෙම නැත්නම් මහා පුරුෂෝ බිහි කරන යෝග පහක් තියෙනවා. ඒ තමයි රුචක මහා යෝගේ, භද්‍රා මහා යෝගේ, ගුරු හංස යෝගේ, මාලවි යෝගේ, සස යෝගේ. මේ තමයි පංච මහා මේ යෝග, බල යෝග. මේ බල යෝග වලින් ගත්තාම තථාගතයන් වහන්සේගේ කේන්දරය මේ බලයුග පහම තියෙනවා. ලෝකේ මහා පුරුෂයෝ මේ පහල කරවන. දැන් රුචක කියන මහා යෝගයේ ඇති වෙන්නේ කුජ කියන ග්‍රහයා උච්ච වීමෙන් බලවත් ස්ථානවල ස්ථානගත වීමෙන්. ඒ වේගවත් බව දෙනවා ජීවිතයට. ඊළඟට බුද කියන ග්‍රහයා උච්ච වෙලා කේන්ද්‍රයේ සතර ස්ථාන ප්‍රධාන ස්ථානවල බ්ලැගුම් ගත්තොත් භද්‍රා කියන යෝගීනේ. එතකොට යා අනිවාර්යෙන් මේ ඇයට ඒ යෝග තියෙන්න ඕන. මොකද හේතුව එයා අධ්‍යාපනයෙන් ඉහළට යන. එහෙම නැත්නම් ව්‍යාපාරික වශයෙන් ඉහළට යන. බුද්ධිමය ඉහළ. දැන් මේ කට්ටිය IQ එක අරගෙන ගත්තොත් එහෙම IQ වලින්නේ බුද්ධියේ ප්‍රමාණය මනින්නේ නේද? ඒ අය සාමාන්‍ය කෙනෙකුට වඩා මේ තා මේ කිලෝමීටර ගණනාවක් ඈතින් ඉන්න කෙනෙක් බවට පත් උනේ බුද්ධ ග්‍රහයාගේ තාම ප්‍රබල ලෙස බලපෑමක් තියෙන්න ඕන උච්ච පරිවර්තන මහා යෝග සමගය. ඊළඟට ගුරුහංස යෝගයේ ප්‍රඥාව සහ ධනය ගැන කතා කරනවා. විශේෂයෙන් මේ අයගේ ගුරු ග්‍රහය ඉතා බලවත්ව තියෙන මේ කතා කරන ඔබ වහන්සේ අහපු ප්‍රශ්නයට. විශ්ව ශක්තිය බලපෑමක් වුණාද? ඒ උත්පත්ති මොහොත ආධාරකයක් වුණාද කියන කාරණයක් එක්ක. ඇත්තට අපි සොයලා බලමු පස්සේ හෙළදීප ටීවී ඔස්සේම අප ප්‍රචාරය කරමු. වෙලාව අරගෙන වෙලාව හදලා අපි අර්ථ විග්‍රහයක් කරමු. මේ අපි අනුමාන කරන්නේ එහෙම වෙන්න ඕන කියලා. ඒ විශ්ව ශක්තිය නැත්තම් එහෙම යන්න බෑ. ඊළඟට මාලවී යෝගය. මාලවී යෝගය කියලා යෙදෙන්නේ සිකුරු ග්‍රහය උච්ච වෙලා සතර ස්ථානවල ඒ වගේම බලවත් ස්ථානවල අරක් ගැනීමෙන්. මේ අයට අනිවාර්යෙන් දැන් සිකුරුගෙන් කතා කරන්නේ ලෞකික සම්පත්තියනේ. එතකොට මේ ඥානයේ හරහා මේ මහා විභව බුද්ධිමේ ශක්තිය හරහා මෙයට ලෞකික ලොකු සම්පතක් ලැබෙනවානේ. ලෝකේ මෙහි සිට ඕනාක කරක් ගහන්න. සමහරට පෘථුවියේ විතර නෙමෙයි. පෘථුවින් එහාට පවා ගමන් කරන්න මේ ලබාගත් ඥාන යෝග, බල යෝග, බුද්ධි යෝග නේද? ඒක ආධාරක වෙනවා. එතකොට එයාට ලෞකික සැපත වර්ධනය වෙනවා. අසිකුරකින් ලැබෙනවා. ඊළඟට අපි ගෝ සස යෝගේ ඕනෑම දෙයක් දරන්න පුළුවන්. තාම ගුණ ඇති කරන බුද්ධාම කතා කරනවනේ මේ තාම ගුණී දැරීම අපට පුළුවන් ඉන්නවන ප්‍රශ්නයක් ආවත් වෙන ගැටලුවක් ආවත් හොඳක් ආවත් දරා ඉන්න විපදී ධෛර්යම් අබ්යුදේශම විපත්තියේදී ධෛර්යය තියෙනවා ජීවිතේටනේ අබ්යුදේශම මහා සම්පතක් තියෙනකොට ඉගිලෙන්නේ නැතුව උපේක්ෂක වෙන්න ඕන මේ දරා ගැනීම දෙපැත්තට විපත දරා ගැනීම සහ සැපත දරා ගැනීම කියන මේ කාරණා ද්වය එතකොට ඇත්තටම අර කියන පෘථක යෝග වේවා මහා යෝග වේවා පරිවර්තන යෝග වේවා වෙනත් යෝග වේවා අනිවාර්යයෙන්ම උත්පත්ති දෙකත් එක්ක සෙනුර සහ මේගගේ උත්පත්ති වෙලා බැලුවොත් අනිවාර්යයෙන්ම මහා විශ්ව ශක්තියක් ඒ අයට ආධාරක වුණා කියලා කියන්න පුළුවන්. ඒ දෙන විතරක් නෙමෙයි අපට සවන් දෙන මේ ඔබත් ඔබේ ජන්මපත්‍ර අරගෙන බලන්න අගතිගාමී වෙන්න එපා. එහෙමයි. මේවා අඳුරේ අතපත ගෑමක් වගේනේ. හැබැයි ධානයක් නැති, සමාධියක් නැති, මගපලයක් නැති කෙනෙකුට එයා තනිකරම අඳුරේ. අඳුරේ යනකොට ස්වාමීන් වහන්සේ කලාම ඉදිරියේ පියාඹගෙන ගියත් පාර පෙන්වනව නේද? ආන්නේ වගේ තමයි මේ උපන් වෙලාව ග්‍රහයෝ විශ්ව ශක්ති මේ ශක්තියින් අපට ආධාරක වෙනවා අපේ අඳුර නිසා අඩිපාර හරි සොයාගන්න. හැබැයි ධානයේකට මගපලයකට ගියාට පස්සේ කලාමෙදුරිය අවශ්‍ය නැහැ. අපිට ලොකු එළිය හරියට පෑස් ටිකක් ලැබුණා වගේ නේ. එතකොට අපි කලාමෙදුරිය දිහා බලන්නේ. නිසා මෙහෙම කතා කරනකොට අපිට පේනවා අනිවාර්යයෙන්ම මේඝ ඉපදුන වෙලාවත් ඊළඟට සෙනුර ඉපදුන වෙලාවත් තීරණාත්මක විශ්වයේ ග්‍රහතාරකාව බබලන මහා යෝග සහිත පරිවර්තන යෝග සහිත උච්ච ස්වක්ෂේත්‍ර බලශක්ති ග්‍රහයන් සහිතව ඉපදුනා කියන කාරණේ කේන්ද්‍රය නොබලාම මට අනුමාන කරන්න පුළුවන්. දැන් මේ සෙනුර කියන පුතා ලංකාවෙන උප්පත්තිය ලබන නයිවල ප්‍රදේශයේ. එතකොට ගොඩාක් දෙනෙක් සමාජ ජාලා මාධ්‍ය හරහා පවා කියන්න උත්සාහ කරනවා ඉන්දියාවේ කල්පනා කියලා මේ ගගනගාමී කෙනෙක් එයාගේ පුනරුත්පත්තිය කියලා සෙනුර ළමයා. එහෙම වෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ඔව් ඒ අහන ප්‍රශ්නේ කතා කරනවා. බොහෝ එහෙම කතා කරාට සමිනාංශ මේක ඔබ වහන්සේ අහන්නේ මේ අසන්නන්ගේ පැත්තේ ඉඳලා අහන්න ඕන කාරණයක් නිසානේ යම්කිසි දෙයක් වුණාට පස්සේ ඇත්තට මේ ඒකට විවිධ මතවාද හැදෙනවා කල්පනා කියන දුවෙක් ගැන කිව්වේ එහෙමයි. එයා ගගන එයා ඉන්දියාවේ උප්පත්තිය ලබන්නේ. එතකොට ඒකට මේක සම්බන්ධ කරලා මොකද හින්දි කතා කරනවා හින්දි භාෂාවත් කතා කරනවා කරනවා ඒ නිසා එහෙම ගලපන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. නමුත් අපි පිළිගන්න සත්‍යක් තියෙනවා. බුදුදහමේ පිළිගන්නවා පුනර්භවය. එහෙමයි. එක භවයෙන් ඉවර නෑ. සමහර අය හිතන්නේ කාලා බීලා නටලා ජෝගිනටලා මේ පිච්චිලා අලු වෙලා යන ශරීරේ ආයි කොහේ එන්නද? ඇත්ත. ශරීරයෙන් නැහැ. අපි මුලිනුම් මතක් කර විදිහට මේ විඥානමය විඥාන પરම්පරාව සම්බන්ධයෙන් තියෙන ඊළඟ භවයටනේ. ඊළඟ භවයට හරියට තේරවාදී න්‍යායට අනුව කෙනෙක් මැරෙනකොට මැරෙන්නේ ඊළඟ භවයේ තීරණය කරලා. කූඩෙල්ලා පිටිපස්ස අතහරින්නේ ඉස්සරහා තැන තීරණය කරලානේ. නේ? අන්න ඒ වගේ අපි කරන මේ හිතන පතන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ චක්‍රාවලිය හරහා නිතරම කර්ම බර කර්ම බීජ ක්ලේශ බීජ ස්මෘති බීජ සැකසෙන නිසා ඊළඟ භවයකට අවශ්‍ය සංස්කරණය වෙනවා කරුණු කාරණා. එතකොට ඊළඟ භවයක් ගැන අපට ධර්මයට අනුව පැහැදිලි හිම තියනවා කියලා. සමහර අය පුනර්භවයේ කියන්නේ නැති උනට පුනරුත්පත්ති විශ්වාස කරනවා. පුනරුත්පත්ති කියලා කිව්වොත් එයා එයාම වෙන්න ඕන. අර කල්පනා නම් එයා දුවෙක් නම් දුවෙක් වෙන්න ඕන. මෙයා දුවෙක් කියලා නැහැ. ඒතර පුනරුත්පත්තිම නෙමෙයි. පුනර් භව කියන්නේ එයත් නෙමෙයි මෙයත් නෙමෙයි එයා නොවන්නේද නොවේ මෙයා නොවන්නේද නොවේනේ නච්ච සෝ නච අඤ්ඤෝ එහෙමනේ පැහැදිලි කරලා තින්නේ එයත් නෙමෙයි එයා නොවන්නේද නොවේ මොකක්ද සම්බන්ධයක් තියෙනවා එයානම් එයා කල්පනාගේ රූපේ තියෙන්න ඕන. එයානම් එයා ගැහණු කෙනෙක් වෙන්න ඕන. එහෙම නෑ. හැබැයි අර පෙන්නපු දක්ෂතා කුසලතා මොනවාද ඒවේ ලින්ක් එකක් අර දරුවත් එක්ක තියෙනවා වගේ. නේ? ඉන්දියානු ඍෂිවරුන්ගේ තපස්වීන්ගේ ඥානාධාර ශක්තිය මේ කතා වලින් මේ ඉරියව් වලින් ඒ ආසන ක්‍රම වලින් පෙන්වන ස්වරූපයක් තියෙනවා. එතකොට කෙනෙකුට යම් තර්කයක් ගොඩනගන්න පුළුවන් මේ අරයම තමා කියලා. ඒ නිසා එහෙම ගොඩනැගුවාට ඒක එහෙමමයි කියලා පිළිගන්න බැහැ සම්බන්ධතා තියෙන්න පුළුවන්. මොකද අපි ඒ ගැන ලොකු පරීක්ෂණ නොකරපු නිසා අපිට එහෙම කියන්න බෑ. කෙසේ කෙසේ වෙතත් පුනර්භවය අපි විශ්වාස කරන නිසා අපි සංසාරේ විවිධ රූප වලින්, තිරස්චීන රූප වලින්, මනුස්ස රූප වලින්, යක්ෂ භූත ප්‍රේත රූප වලින් විවිධ විචිත්‍ර නානත්ත කාය නානත්ත සංඥා විවිධ සංඥා කායවල් දරාගෙන විවිධ ස්වරූපයෙන් අපිට මේ සංසාරي යන්න වෙනවා. නිසා වැදගත්ම කාරණේ වෙන්නේ මම කවුද? එයා කවුද? එයා මමද? මම එයාද කියලා සොයනට වඩා අපි කවුද කියලා හරියටම අපේ චරණයේ විපරිණාමය සොයාගෙන අවසාන ඉලක්කය කරා නිවෙන තැනට ගමන් කිරීමයි කියලා මම හිතනවා. ගොඩාක් දෙනෙක් අතර කතාබහ වෙන ප්‍රශ්නයක් බුදුදහම විශ්ව ශක්තිය මේ සියල්ලම මුසු කරමින් ප්‍රේක්ෂක ඔබට මේ කතා කරන්නට යෙදුණු අපේ ගෞරවනීය ජේෂ්ඨ කතිකාචාර්ය අපේත් කඳුරේ සුමනසාර අපේ හාමුදුරන්ට හෙළදීප ටීවී ආයතනය වෙනුවෙන් ගෞරවනීය ස්තුතිය සහ নমස්කාරය පුද කරනවා මේ වෙලාව සමුගන්නවා තෙරුවන් සරණයි